वृक्षलता වෘක්ෂලතා ඇයි කතා නොකරන්නේ ඔයාලා මට ඉංග්‍රීසිත් පේනවා හැමතිස්සෙම පේනවා හැමදාම පේනවා තවටත් පේනවා හැමතිස්සෙම මතක් කරනවා ඇයි වෘක්ෂලතා මයික කතා නොකරන්නේ මම කරපු වරද මොකද්ද වෘක්ෂලතා ඔයාගෙනම හිතලා මම දැන් දිරාපත් වෙනවා මම හරහර දිරනවා වෘක්ෂලතා කතා කරන්නකෝ කතා කරන දුක් කියලා. අයියෝ කතා කරන දුක් කියලා. අයියෝ කතා කරන මගේ කුවන්න මොකද දුක් කියලා. දුක් කියලා. කතා කරන දුක් කියලා. දුක් කියලා. දුක් කියලා. ඔයාට කීතිය වුණ. චොකලට් වුණ. ගස් ලැබුණ. ගස් ලැබුණ. ලුණි තොප්පුණ. මොනවද වුණ? දුක් කියලා. කතා කර දුක් කරනවා. පොඩ්ඩක් පිස්සුදමක්. මේක නාන ගන්න ගන්න ඕනේ. තා පොඩ්ඩක් උහුලපන්. අර මිනිස්සු උඹ වෙන්නේ හරතන්ම හොයනවායි. හැමදාම හොයනවා තමයි. ඈ හැමදාම හොයනවා. එයා මොනවද කරන්නේ බ්‍රෝකර් වැඩ කරනවා. එක්කෝ හරකෙක් එක්කෝ ගියක් නැත්නම් ලොරියක් නැත්නම් ජීප් එකක් කොහොමද කරන්නේ ඊයන් ගෑනේ අයිත් එක අයිත් එක පිටින් මට වඩා බාල කොල්ලන්ට ඔය අනන්තවත් ජෝඩ් කරනවා. ලස්සන කෙල්ලෝ හරි නෑ. මෙච්චර ඉන්න මට එක දවසක් එක දවසක් ජෝඩ් කරා. අදන් එපාට මට දුකයි කියලා. මං කියන්නේ ඒක මාසි වෙනවනේ මට හොයාසි වෙනවා තමයි. අරනවා තමයි ආදරේ તો තව නෑ නේ කොටේ. අදන් එපාට මට සිතද මොකක්ද? අද විස්තර කරලා කරගත්තා. ලොරියක් වෙක්කා අර්ගාර්ථේ පදා කෙතන සංකා ගුණංගා වැඩ ගොඩාක් තියෙනවා සුද්ධියක තව රැස්තිය කොන කරලා තියෙනවා ඒක එතකොට මේ තියෙන වැඩ හිත වැඩ ගොඩාක් තියෙනවා ඔය සේරම වැඩ නවත්තලා මෙන්න මෙයාට මේ කඩෙවිත් ඉක්මන් කරනවා මෙතන පිස්සු නටනවා. ආ මෙයාගේ වැඩේ හරි. හරි නේද මේක නේද ඉක්මන් කරන්නේ? හරි හරි. මේ මෙයාට දැන් මම මේ ඔත බලවුව කෙනෙක්. මම අද ගිහින් බලලා ඔක්කොම සෙට් කරනවා හෙට උට යන්න ඕනේ. ආ ඔව් කට්ටියම හෙට වෙලා ගිහින් හෙට උට ඔව් ඔව් හොඳ පැඳ පැඳගෙන යන්න ඕනේ බලවුවා. ඒක කියන්නේ පොඩ්ඩක්. චුඹුරු දෙනවා බලන්න. ම්ම් ඔව් අක්කර 16ක් දෙනවා ගොඩින් මඩින් දෙනවා අක්කර 10ක්. <coughs> එතකොට එළදෙනෙක් දෙනවා. කිඩි එළදෙනෙක්. ආ. එළදෙනෙක් දෙනවා. නෑ නෑ නෑ. ඒ කිඩි එළදෙනෙකුත් දෙනවා. වෙනම දෙනවා. පිරිබුදක් 15000ක් විතර ගන්නවා. මං කියන්නේ කසානේ. එළදෙනෙක්. නෑ නෑ ගේන එළදෙනෙක් එන්න තව එළදෙනෙක් දෙනවා. එළදෙනෙක්කුත් කිඩි එළදෙනෙක් මොකද මන්? ඔයදෝ කිඩි කිඩි කිඩි ගන්නද? නරකද? ඔය මං කිව්වේ මං ගන්නවා ඔක ගේන්නේ නෙවෙයි. මම කිව්වේ හැම කිසිම වටවල වල කියනවා. වටවල නම් මම කතාවන්නේ නැහැ. ගමු මහන්සට මොනවා වෙලාද මන්ද? වැඩේ හරි හෙට උදේට බලන්න යන්න ඕනේ. කියන්නේ මොන මොකද මට? ඔයදෝ පිටිකන්ද එනොග දෙනෙක් තෑගි දෙනවා තෑගි. ඉතින් මම එළදෙට දීදුවේ. ගෑනු ළමයාත් හම්බ වෙනවා. ගෑනු ළමයා ලස්සන කැරි පොට්ටි වැටෙනවා. අනේ ඒක නම් මන් කිව්වේ. හරි හරි. හෙට උදේ හැබැයි යනවනම් යන්න ඕන හතර ලෑස්ති වෙලා ඇඳ පැනඳගෙන දොස්තර කෙනෙක් කියලායි මම කියලා දෙන්නේ. ඒක යන්නාලා නිකන් දොස්තරවා එතන ගිහිල්ලා දොස්තර විදියටම ඉන්න ඕනේ නැහැ. මම ඉන්දියාවට 150ක් යවලා සාතියක් කරගත්තා. ආ ගත්තා නේද? සාතිය කිව්වම. හැබැයි දොස්තර හරි ගත්තා මට. ඒක නම් වැඩි හරි. හැබැයි දොස්තර විදියට ඇක් කරන්න ඕන එහෙම අපිවත් අමාරු වෙනවා. ලස්සනට වැඩේ ගහනවා නම් පෙට උදේ ලෑස්ති යන්න මම මමනේ කාලේ කතා කරන්නේ ඔක්කොම දැන්වත් මම නැහැ එහෙනම් අන්න එක මතක තියාගන්න ඕනේ උදේට ඇඳුම් ටික ලෑස්ති කරගෙන තවත් දෙයක් කාලේ හොඳට ලෑස්ති කරා ඔව් ඒ මොනේ නික වට්ටක බලුවා වර්ණේ කහද ඔව් ඔව් ඔව් ඔව් නන්න ගන්න ගමන කාර්යයක්. කාර්යයක් මේක තමයි. ඔව්. වැඩගත් ගමනකට වැඩගත් ප්‍රාණයක් තියෙනවා. ඔව්. යමු. හරි. ඔය කොහෙද නැගින්? කොහෙද නැගින්? කොහෙන් නැගින්ද? කාර්යයක් නැගලද? ඔන්න රයින් දරගෙන නැගින්ද? නැගින්ද? මම මේ හම්බෙන්නම හිටියේ කොහොමද අර මගේ වැඩේ? අපි මේ මලමාලිය බලන් යනවලු. වැඩකට ගමනක් යන්නේ. ආ ඒ වැඩේ හරි. මේ බයෙන් එපා. දැන් අර මොකද්ද මේ කිරිය? ආ අර කිරියල දෙන. අපි පැටව දාලා ඉන්නවා. කිරි බෝතල් 15ක් ලේකියෙන්ම ගන්න පුළුවන්. මේ 4000ට කිල්ල දීලා නැහැ ඒගොල්ලෝ. හැබැයි මම 2500ට ආරම්භ දෙනවා වරදින්නේ නැහැ. ඒක හරි. කිරියල දෙන්නේ මම රැස් දෙසන් බලු පැටිය ගැන මං පල්ලි කතියෙක් නේද මට මේ වැඩ කීයක් පැතිරිලාද මේ මෙතනට යන්නේ මේ මෙයාදත් එක්ක මගුල් ගෙදරක මනවාලිය පැත්තේ මිස්ටර් සුනිමල් දරා නේද රයිට් හරි හරි ඒක උනේ මේකයි ඒ බලු පැට්ටිය ආ මේතරේ ඔහදී ඉල්ලුවේ මේ වලිගේ කොටේ එකක් නේද වලිගේ කොටේ මේතරේ දාලා නැහැ බලන්න ඉතින් ලබන සැරේ ස්ටුවර් එකට හම්බ වෙනවා වර්ධින්නේ ආරම්භ වෙනවා බයෙන්ද බෑ ඒ හරි මේ සම්දානේ පපියා ඔව් ඔව් මට තව රුපියල් 10ක් විතර දෙන්න පුළුවන්. පස් දෙන්න. හා. වැඩිම. Whoa, whoa, whoa, whoa, whoa. හරි මෙතන තමයි තන ඒ වැඩ පැටරිලා කියන්නේ කීයක් මගේ ඔළුව ගිනි අරගෙන අද ඒ මොකද දැන් මෙතන පැය 20කට වැඩි ඉන්න බෑ ඉක්මනට යන්න ඕනේ අර නෝන කෙනෙක් එහෙම බලන් ඉන්නවා ඉඩම් කෑල්ලක් ගන්න අරන් දෙනවා කිව්වා ඩොක්ටර්ට වැඩ කියන්නේ ජීප් එකක් අරන් දෙන්නම් එක හාදේකට කිව්වා බලන්න හතරා මාරට ඉඳවල සුද්ධියක් බලාගෙන ඉන්න බුලත් වංගෙදී අපි එන්නම් කිව්වා මං. යයි යයි යයි. ඒක නිසා ඉක්මනට ගිහිල්ලා මෙතන දැන් ටිකක් එන්න ස්පෝට් එක. මෙතට යනවා. යා පිළිවෙල යනවා. හරිද? සාමාන්‍ය අඩි 25ක්වත් යන්න හදාගන්න බැරිද? අඩි 25 කිය එක අඩියක්වත් ඉස්සරහට නම් යන්න නම් දෙන්නේ. ඉතින් ඒක විතරයි වැඩ කරන්නේ. ඈ ඉවත් එක විතරයි වැඩ කරන්නේ. දැන් මේක ඉවත් එක විතරයි වැඩ කරන්නේ. ඔව්. මේ මං කියන ලඩක්. මට මේ හෙඩ් ලයිට් එක හයි කරලා දෙන්න බැරිද දාලා පිටිපස්සට. ඒක කියන්න බැරි ඒක. ආ ඒක නේද? කට්ටියට කොහොම හරි මේක ගහලා දාන්න. ඒක ඒක නේද? අන්න කට්ටිය එනවා එනවා එනවා. වාසනේ පොඩ්ඩක් හෙඩ් ලයිට් එක ආ අයෝ අයෝ අයෝ මේ මේ මග බලාගෙන ඉන්න කට්ටිය වෙනවා. යා යා. හදිස්සියේ. එනකම් මම බලා කරේ ඉති. අපි හිතුවා දැන් ඉතින් ගපාර. තමක් නැහැ ඉතින් මේ. අපේ මේ මේ වාහනාරන්නේ නේද? ඒකම තමයි ඉතින් ඉතර දෙනවා කියන්නේ. ආ මම කිව්වා. ඔක්කොම මම මේ પરම්පරාව එක තේරම කියලා තමයි ඒක කලනාවක්. අනිත් එක අපි දන්නවනේ වැඩ ගැලපෙන්න එපා කියලා ඒක වල අපි. ඒකවලම බාරදුන්නේ මේ යමුනාරි මේ ආ නෑ නෑ අර පුළුවන් මම කාපස්සේ කතා කරන්නේ. මේ දැන් කාටද thank you දොස්තරවත් දොස්තරවත් අම්මේ දොස්තර කියන්නේ පාර යන මිනිස්සුන්ට එළවලු වෙත් බෙහෙත් දෙනවා. හොඳ දෙයක් කරන්නේ. බොහොම ශක්තිමත් ඔව් අක්කේකෝ ඔව් මේ ආතර ගැලපෙන අය කරා එතන ගැලපෙන්නේ නැහැ මම ඉතින් මේ කලනින්නෙත් නැහැ කිසිම ලෙඩක් නැහැ යවපාලේ නෝනේ මම නරකට අද නතුරු කියපෝ අපෝ ඉතින් කෙනෙක් වශයෙන් මම කියන්නේ නිරෝධකම තමයි ප්‍රධානතර ආලෝකේ පරමාරාභය <laughs> ඒක නිසා අයට අවශ්‍ය. අපි එහෙනම් දැන් බලමු නේද? පොඩ්ඩක් ඉන්න. දැනට අවුරුදු 20ක්. අවුරුදු 20යි. 20යි. 20යි. මට 28යි. 28යි. 28යි මාස දෙකක් කරනවා. හොඳට ගලවෙනවා. හොඳට ගලවෙනවා. ආයෙත්. ආ මම බලන්න. පොඩ්ඩක් ඉන්න. ඔව්. ඔය කන්දු හේලස් පල්ලම් ආරාමය තියා නේද? දැනෙක් කළා ඕනම ඕනම එක. ආ කොය. ඒක ඉබේම හුරු කරන්නේ. අනේ පරිසර යනවා. කන්දු කරපේ හැම අතින්ම. හැබැයි මම එකක් විශේෂයෙන්ම කියන්න කැමතියි. ආ ඔව්. දැන් මට ගෙලිච්චර පස්සේ ඔව් විශේෂයෙන්ම යාළුවන්ගෙන් ඔය පාල යාළුවන්ගෙන් ආර නැහැ. මොනවද කරන්නේ? මොනවද දෙකේ? ඒක අම්මයි බලන්න. මොන දේශ පරම්පරාව එනවා මොනියකට එනවා අපි දැන් බලලා ඉන්න. එහෙනම් ඔව් වෙනවා. එන්න වෙන පොඩ්ඩක් මේක වැඩේ හිමිකාරය එන්න බෑ. <laughs> හිමිකාරය එන්න ඕනේ. එන්න ඕනේ. <laughs> එන්න වා අපි සංග්‍රහය ගන්නෙම නෑ නේද? <laughs> ඈ සංග්‍රහය ගන්නෙම නෑ. ආයෙත් ආයෙත්. එන්න මේ බලා ගන්න. මේක තේරුම. කෝ කොහොමනේ? ඒවාරමේ එක පැයකට විතරක් හොඳ නෑ. බොහොම හොඳයි. තාක්ෂණිකව බොහොම හොඳයි. වෙනවා. ඒක පංචාවන. මේ මේ තියෙන්නේගේ ආන්තන් හොයාගත්තා. බලන්නකෝ වැඩ වැඩි වෙච්චාම ඔළුව සම්පූර්ණයෙන් අත්දැක. යම්. ගේ හරි හරිද? හරි හරිද? එන්න යන් යන් යන්. එන්න. ආ යම්. කොට් එක හදාගෙන යන්න. ඔය කියපු වෙලාවත් දැන් දැහැන්න බහුවෙලා නේ. ඔය වන්දන්නේ නැහැ පරක්. වන්දන්නේ නැහැ. මේ දැරින්න පුළුවන් වෙයිද කියලා නේද? ආයිබෝන් ආයිබෝන් ආයිබෝන් මගේ දැනුම මේ මොකද මේ මෙච්චර පරක්කු කියලා බලන්න පෑහෙන වෙලා කියන්නේ මේක උනේ මේ මග දිගට පිළි ගැනීමනේ දන්නේ නැද්ද මල් මාල කීපයක් වැඩි පරක් වෙනවනේ මේ අපරාධය අපි හදාපු කටලක් කරනවා මම උදි කරවන්න ඔක්කොම අල්ලගොත බලලා කාලා ගියා මම බලන්නේ නැද්ද වෙලාව පැන්නනේ ඔව් ඒක කරන්නේ දෙයක් නෙමෙයි ඒක ටිකක් දුර කරගන්න ඒක වෙනවනේ ඉතින් මේ මට කියන්න බැරුණා මේ මේ මනෝවන මහත්මයා. අනේ අම්මේ කොච්චර ගත්තේ ඒක. මේ දොස්තර මහත්මේ හැබැයි මේ මට අඳුනලා දෙන්න අමතක වුණා මේ මගේ මාමා එහෙම ඇන පැත්තේ ඉරි වැඩ කරන්නේ. මම කීප දවස් දැක්ක ඇන තියාගෙන ඉන්න අද මේ ඉන්නේ මගේ බෑන. මෙයා මේ වැඩ කරන්නේ මේ ගිනි නිවන හමුදාව. ආ ඔව්. අපිත් එක්කෙනෙක් ඉන්නවා ගිනි කන හමුදාව. නගදී ඕම් හොඳ පොසත් කරලා දැන් හොඳ වෙලෙන්නේ. හොඳයි. ආ අපේ අම්මට ගුණා. අනේ වාඩි වෙන්න කොයි මේ හිටගෙන ඉන්නේ. මම මාර මාත්‍යත් වාඩි වුණා නම් මේ පරිවත් හරි ගියත් මම මාත්‍යලා මොන තරම් ලොකු දෙයක්ද ඉතින් මගේ දුවට මේ දොස්තර මහත්තයෙක් මම මාර මාත්‍යා වෙච්ච එක අපේ වාසනාවක් තමයි ඉතින් සම්පූර්ණ මම ඔය නොගැලපෙන වැඩක් ගෙනෙන්නේ නැහැ මේ අපේ ආත්මත පරම්පරාවේ එකෙකුටවත් බැරුව ගියා මේ දුවෙක්ව දී ගන්න දොස්තර මහත්තයෙකුට. බලන්න ඉතින් ආ අන්කල් අන්කල්ගේ ඇස් දෙකෙන් මට පේනවා ප්‍රෙෂර් එක තියෙනවා. මගේ ඊළඟට පොඩකින් නෑ. මෙහාට එන්න මෙහාට එන්න. ඉඳගන්න ඉඳගන්න. හ්ම් හ්ම් ආටික නැවතිලා. සුද්ධ වෙලාවට මම ආරයි. ඉජුගෙනවා මේ වෙලාව බලන්නකෝ ඉතින් ආ නතර වුණා නම් මේක. ඔව් ඔව් có thể ra được Manon đấy đấy, vô bắt đắp Thế đang vô Được không? Thế bắt Vâng, anh, anh ඉන්න ගෝසාවක් තියෙනවා. ගෝසාවක් හිටින්න විදියක් නැහැ නේ අද. ආමිනේ ගමේ ගිහින් ආත් එකේ ගෝසාව. ලොකු ගෝසාවක් තියෙනවා. අරියට දීමඩෝ. දීමෝල්. ආකේ ආ ලෙඩෙක් අහුනොත් ආය අතාරින මිනිහෙක් නෙමෙයි. ඒක කොච්චර එකක්ද? බලන්න ඉතින් වගේ වෙලාවට නතර වුණා නම් එහෙම ආට් එක. මගුල කෙරෙන්නේ නෑනේ ඈ. මෙතන ආරම්භ කරනවා. වෙන වෙන මොකද? අසනීපයක් නෑ මට නම් කියන තරම් අසනීපයක් නෑ නැත්නම් මොකද මට කියන්න එපා පොඩ්ඩක් අර ඉන්දියන් නෑ එච්චරයි තියෙන්නේ ඉන්දියන් නෑනේ ඒක ඒක තමයි තමයි ඔකේ ඉන්න ඒ නින්දයක් නෙමෙයි. ඒ දෙකක් ගන්න නින්දයක්. ඒ කකුලට ඉතුරුද නින්දයක් නැහැ. කිසිම දෙයක්. මෙලන ගන්නේ නැහැ මේ ડોක්ටර්. දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපේ බාප්ප කෙනෙකුට දුන්නා පෙටි දෙකක් තාම බාප්ප නැගිටින්නේ නැහැ දැන් මටත් පෙට්ටක් දුන්නා මේ නෑ නෑ ඒක ඒ පෙට්ට වෙනවා ටැබ්ලට් එකක් වෙන්න අතනීපයක් දෙක බලාගන්න මගේ තවලා කොච්චර මාත්‍යද ඔව් වෙනවා බෑ තුන ගත්තනේ ඊයේ පෙර තුන ගත්තේ නෑ ඒක තමයි තුන නෙවෙයි මේ ඇනනම් හැමතිස්සෙම ගේනවා ගෙදර බලව ගන්න ඉවර නැත්නම් අතින් අල්ලන්නේ නිකන් දැස අල්ලන්නේ දැක්ක ගන්න වෙලාවට ගන්නවා පිටර ආයි පොඩ්ඩක් එන්න බා ආයි නෑ නේ පවුලේ එකෙක් ඉතුරු කරන්නේ නෑ ආ වුණා ඌ එළෝ එළෝ එනවා Desde Caruana de Loro. No, no, de Loro. Adiós. Tôi không được chỉ gọi nó cái tình cái gì cái gì cái gì යනවා. ඒකත් දෙන්න ඉතරේ අනුස්මාරයෙන් කොටස් ආවේ. හංගන්න බෑ මෙයාට. ඔය දින සායලෙන් බලන්න මගේ ලෙඩේ හැංගිලා නේ තිබුණේ මේක. ආ කිය. ආ. ආ. ආය. යාර නාන්න හොඳට. නාන්න බලන්න. නාන්න බයයි. බයයි නාන්න. ආ එහෙමනම් අපි වැඩි වෙලාවක් ඉඳන් බෑ නේද? ආ ඩිස්පෙන්සරියත් පහලා ආවේ. අපි බෑ වෙන වෙලාව බලන්න හිටියා. එන හරිනේ කො මම කතා අනේ මට පෑතාත් ගලන් දෙපාර්ට් එක. දෙපාර්ට් එකේ ඉන්නෝනේ. මම දැනගත්තා. මට පෑතාත් මම යනවා. අම්මේ මනමල මේ එහෙමනම් මෙතනින්ම වාඩි වුණා නම් ඒ මොකද ඉතින් දැන් ඇවිල්ලා ගන්නත් බෑ මොකද මත් ඔව් ඔච්චර එකක් දෙක වාඩි යන්නේ පාඩේ ආ <coughs> ah, මේක හොඳයි විටමින් C. බලන්න. ඒ කන්දේ. එහෙනම් D. කප්පා. W. විටමින් Z දෙකනේ. මොනවාද ඔය D? W තියෙනවා. ඒ තියෙනවා. ආ මෙතන ආවේ. ජී. දෙමින් ජී. කෑම කන්න බැන්නම්. කකදලා තියෙනවා. ඒ බලන්න. shi hi hi hi Papi. Uhum. අරබල වෙන්න එපා. උඩකින්. උළුම් මෙඩිකල් එකක් දෙන්න ඕන. ඉන්න. ඒකටත් දෙන්නම් මම හොඳ බේත. බේත? බේත දෙන්න නේද? තාත්තේ. මේ වැඩේ අතාරින්න එපා. අන්න නම්. ඔය බෑගෙන් මම බෑ දොස්තර කෙනෙක් නෙමෙයි ඒක පිස්සෙක්ද කොහෙද? ඔය පිස්සෙක්ද පිස්සෙක් නෙමෙයි ළමයි දොස්තර මහත්තයෙක්. සාතර පිස්සුද? හරියට ගොඩ ගෙම්බෙක් වාගේ. මේ මිනිස්සයා දුෂ්කර මාත්‍රික අපේ પરම්පරාවට වෙදකම් කරන්න පුළුවන් මේ මිනිස්සයා දැන් මොකද බලන්න කී දෙනෙක් ආවද මේ 43 වෙනියනේ. ආපියෝන්ට කන්න දෙන්න රුපියල් 20000 එතනම වීදම් කරගෙනවා. තාත්තට ඕන කරගන්න. පල්ලියන් ගිහිල්ලා කරු. මේ මහත් කතා කරපන් ගිහිල්ලා. හොඳයි. මං කරන්න කොහොමද වැඩ? මාව එපා වෙන්න දෙන්න. මේ ඇහුණද? සමාවෙන්න මට ටිකක් ලැජ්ජ හිතුණා. මාව බනින්ද? හතලිස් දෙන්නේ කාවා. එක්කනේ? ඔව්. උණු සම්නිපාතය හැදිලා මලා. තවත් එක්කනේ? ඔව්. ලොරියකට අවුලලා මලා. ඔව්. කතාවක් කියලා. ඔව් මම. දෙහි කට්ටක් කන්නේ නැත්තම්. අනිත් පිටින කතාවද බලන දවසේ මට පය ගිලා මල. හරි මම ආස්ලාවන්න තාන්තෝ. තවත් එක්කිනේ ගස්ලා උගෙඩිය ඔළුවට වැටිලා මෙන්නා. ඕ හැබැයි ඔයාට නම් මොන දෙයක් වෙන්නේ නැහැ. <laughs> ඔයා දොස්තර කෙනෙක්. <laughs> ඔව් ඔව් ඔව්. ඔයා දොස්තර කෙනෙක්. මට නම් හිතෙනවා ඔයාට මොන දෙයක් වෙන්නේ නැහැ කියලා. <laughs> හැබැයි යාව දැක්කම මට හිතෙනවා ඔයාට කේල්ල පිළිකන්ද. ඔව්. කේල්ල පිළිකන්ද.